ඊ.එස් මහත්මයා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. බෝවහන්සේ අනේක වාරයක් පින් සිද්ධ වෙනවා. මොකද මේ වෙනදට වඩා දැන් කියනේ බබෝහන්සේ ග්‍රහණය වෙනවා ටිකක්. ඉස්තරට වඩා මේ කියන්නේ අද නම් මම හිතන්නේ සෑහෙන ගැඹුරු දේවල් ගොඩක් ඔබවහන්සේ කිව්වා. එතෙන්දී මේ මට මේ ප්‍රශ්න කීපයක් ආවා. පළවෙනි ප්‍රශ්නේ දැන් ඔය කතා කරපු මනතුංග මහත්මයා කතා කරපු දේ සම්බන්ධයි අර දැන් අපි ඇත්ත වශයෙන්ම ස්වාමීන් වහන්සේ බැලුවොත් එහෙම මේ උදේ ඉඳන් හැන්ද වෙනකල්ම මේ මම කියන කෙනාව උඩට උස්සගෙන ගිහිල්ලා මමව මමත් එක්ක ගහන ගේම් එකක් වගේ නිකන් අර මම තමයි අපි අර කිව්ව මෙහෙම කියන එකත් නේද මන් දන්නේ අර මම් පොර ජාතකේ මම තමයි මිනිහා මම මම කියන සංකල්පේ නේද උදේ නැගිට වෙලාවෙ ඉඳන්ම රැ වෙනකල්ම මේ මේකනේ අරන් ගිහිලා තියෙන ඉතියා නිකන් ආපස්සෙල්ලා බලද්දී ඔව් ඉතින් ඒ ඒක තමයි ඉතින් මේ මේ සසර ගමනේ ප්‍රතජන සත්වයාගේ ස්වභාවය ඒක තමයි කියන්නේ මේ මේ පංචස්කන්ධය උපාදාන කරගෙන ඒ ටික රැකගන්න තමයි මේ සියල්ලක්ම අවසානේ කරන්නේ. ඉතින් ඒ මොකද ඒ පංචස්කන්ධය තමයි මේ පීඩාව ඇති කරන මූලය කියන එක නොදකින නිසා. දැන් එතකොට ඔතනදී ඕක කඩා ගන්න. ඔය මම කියන ගතිය අපිට නිරෙන්තය හිතට එන ගතිය. ඒක නොදැනීමනේ ඉන්නේ. ඒකට අපි මොකක්ද ප්‍රගුණය කළ යුත්තේ? ප්‍රගුණ කළ යුත්තේ තියෙන විදර්ශනාව තමයි. කියන්නේ මේ පංචස්කන්ධය විවිධාකාරයෙන් බෙද බෙදා බෙද බෙදා බලන එක. ඒ කියන්නේ මුලින්ම දැන් මේ ඒකකයක් හැටියට මම හැටියට සත්වයේ පුද්ගලයක ආත්මයක් හැටියට හඳුනාගෙන ඉන්න මේ පංච උපාදානස්කන්ධය නාම රූප හැටියට ඉස්සෙල්ලා දෙකට බෙදා ගන්න උත්සාහ කරන්න ඕන දහම් අහලා පොතපත කියවලා කොහොමද නාම රූප කියලා බෙදෙන්නේ ඊට පස්සේ භාවනා කරමින් ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා ඊට පස්සේ ඒවා රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් මේ පහකට බෙදලා තියෙන්නේ මොන පදනමක් මතද කොහොමද එහෙම වෙන් වෙන්නේ ඒවා පිළිබඳව අහලා හිතලා භාවනා කරලා තේරුම් ගන්න උත්සාහ කරනවා ඊට පස්සේ චක්කුසෝත ඝාන ජීවහා කාය මන හැටියට මේ හයකට බෙදලා තියෙන්නේ ඇයිද කොහොමද මොන පදනමකද ඒක බෙදලා තියෙන්නේ ඒක කොහොමද තේරුම් ගන්නේ ඊට පස්සේ චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු ආදී වශයෙන් 18කට ධාතු වශයෙන් බෙදලා තියෙනවා ඊට පස්සේ පරමාර්ථ ධර්ම වශයෙන් රූප 28ක් වෙන්නේ කොහොමද සිත් 89ක් වෙන්නේ කොහොමද? චෛතසික 52ක් වෙන්නේ කොහොමද? මේ සූක්ෂම බෙදීම් බෙදලා තියෙන මොන පදනමක් මතද? ඒව හඳුනා ගන්න ගති ලක්ෂණ මොනවද? ඒව අහන්න ඕන, සිතන්න ඕන, කල්පනා කරන්න ඕන. ඊට පස්සේ භාවනා කරමින් සති සම්පජඤ්ඤයෙන් ඒවා ටික ටික ස්පර්ශ කරන්න උත්සාහ කරන්න. ඉතින් ඕකට තමයි විදර්ශනාවයි කියලා කියන්නේ. ඉතින් ඒ ඒ කියන විදර්ශනාවට අපි ටික ටික අවතීර්ණ වීමත් එක්කලා තමයි අපිට මේ මමය සත්වයේක පුද්ගලයේක කියන මේ ඒකකයක් හැටියට ඇතිවෙන සංකල්පේ දෘෂ්ටිය ටික ටික ඒක දිය කර හරින්නට පුළුවන්. එක පාට කඩන්න බෑ. ඒකට බුදුරජාන් වහන්සේ උපමාවක් දේශනා කරනවා අර සල්ලේක සූත්‍රයේදී වැල් වලින් හදපු කූඩයක් වැල් කූඩයක් වතුර ගඟකට හරි මුහුදට හරි වැටුනොත් ඊට පස්සේ ඒක වතුර යටට ගිහිල්ලා ඔහොම තියනවා ඉතින්. ඒක වතුරට වැටිච්ච ගමන් මොකුත් වෙන්නේ නැහැ. හැබැයි යම් කලකදී ඒකේ වැල් ටික ඔක්කොම අර බන්ධනයන් ලෙහිලා සම්පූර්ණයෙන්ම විසිරලා යනවා. එතකොට මේ විසිරලා යාම එක දවසකින් දෙකකින් වෙන්නේ නැහැ. එකපාරම වෙන්නේ නැහැ. මේක විසිරලා යන්නේ කවදද කියලා අපිට පැහැදිලිව කියන්න බෑ. ඒක වතුරට වැටිච්ච දවසේ ඉඳලා ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මකයි. හැබැයි දවසකින් දෙකකින් බැලුවට මේකේ මොකුත් වෙනසක් අපිට පේන්නේ මුලින්ම මුලින්ම අපිට සති කීපයක් යනකොට දැනෙන්නේ අර අර වැල් වලට මතු පිටින් නිකන් පොඩි සෙවල ගතියක්, දිය සෙවල ගතියක් බැඳිලා කියන එකක් ඇල්ලුවොත් දැනෙනවා. ඊට පස්සේ තව ටිකක් තව ටිකක් කරලා යනකොට ඒක ඇතුළට ඇතුළට ගිහිල්ලා අරකේ අර ඒ වැල් වල තිබිච්ච යම්කිසි ශක්තිමත් බන්ධනයක් තියෙනවා. ඒවා ටික ටික ටික ටික දිරාපත් වෙන්න ගන්න. එහෙම එහෙම වෙලා යම් කාලයක් ගිහිල්ලා තමයි ඒව බන්ධන ලෙහෙන්නේ. ඒක විසිරෙන්නේ. ඉතින් ඒක අසවල් දිනේ සිද්ධ වුණයි කියලා කියන්නට බෑ. හැබැයි ඒක වතුරට වැටිච්ච දවසේ ඉඳලම ඒ ක්‍රියාවලිය වෙනවා. අන්න ඒ වගේ විදර්ශනාව පටන් ගත්ත ගමන් අපිට පේන්නේ අපිට තේරෙන්නේ තමන්ගේ මමත්වයේ දුර වෙනවයි සක්කාය දිට්ඨිය දුර වෙනවයි කියලා. හැබැයි මේ ක්‍රියාවලිය අඛණ්ඩව පුහුණු කරන්න ඒ පුහුණු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි යම් කලෙක ඒක ඛණ්ඩණය වෙන්නේ. ඒ ඛණ්ඩණය වෙන අවස්ථාව කවද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මේ පුහුණුව අඛණ්ඩව පවත්වාගෙන යන්න. එතකොට ඒක පටන් ගත්ත දවසේ ඉඳලම ඒ ක්‍රියාවලිය තමයි අවසාන ඵලයට හේතු වෙන්නේ. ඒක තමයි අපි කරන්න ඕන දේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ, ඊටාම පැහැදිලි.